ඒ දුර්ලභ මනුස්ස ජීවිතය ලබාගත් අද වගේ දවසකදී අපි අප්‍රමාදීව කොච්චරනම් කටයුතු කරන්නට ඕනේද? ඔබේන මිදම් මරණ මේව නාපච්චාවා පුරේවා පටිපජ්‍යත මා විනස්සත කනෝවා මා උපජ්ජගා දෙපැත්තකින්ම මරණය නාපච්ඡාවාත්තුරේවා මේක ඉදිරිපසින් ගත්තත් පසුපසින් ගත්තත් හැම පැත්තෙම මරණය පේන්නේ. පටිපජ්‍යත මා විනස්සත මේ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. මා විනස්සත විනාශයට පත්වන්නට එපා. කනෝවා මා උපජ්ජගා මේ ක්ෂණය ඉක්මවා යන්නට දෙන්න එපා. ක්ෂණය ඉක්මවා යන්න දෙන්න එපා. මේ ලබාගත් මොහොත අතහැරෙන්නට දෙන්න එපා. ඒ නිසා ඔබ මේ ලබාගත් මොහොත අත්හරින් අතහැරෙන්නට නොදී රැකගත යුතු වෙනවා. ඒ අප්‍රමාදී විය යුතු වෙනවා. ඒක තමයි බුද්ධිමත්කම කියලා කියන්නේ. ඒක තමයි නුවණැතිකම කියලා කියන්නේ. සත්පුරුෂයන් විසින් කළ යුතු දේත් ඒකයි. අපේ ජීවිතය අපි ජීවත් වෙනකොට අපි හැමදාම දෙයක් හොයාගෙන යනවා ලෝකෙ තුල පවතින සාරවත් දේවල් මොනවද කියලා. ලෝකේ සාරවත් දේවල් පිළිබඳව අපි හොයාගෙන යනකොට ඒ සාරවත් දේවල් අතර අපි සාරවත් කියන හැඟීමෙන් නිස්සාර දේවල් අරගත් අවස්ථා වැඩි. අපේ ජීවිතයේම ගොඩක් වෙලාවට අපි වැය කරන්නේ ඒ නිස්සාර දේවල් පසුපස්සේ ඉඳගෙන. ඒ කියන්නේ හරයක් නැති දේවල් පසුපස්සේ ඉඳගෙන. වෙනතුනේ ඔබ ඔබේ ජීවිතය දිහාවට හැරිලා බලන්නකෝ. ඔබේ ජීවිතේ දැන් ඔබ සියල්ලටම සූදානම්ද කියලා. ඔබ අද මරණයටපත් වුණොත්, හෙට මරණයටපත් වුණොත්, තව සතියකින් මැරෙනවා කියලා කවුරු හරි ඔබට කිව්වොත් ඔබ ජීවිතේ මොනතරම් දේවල් කරගෙන තියනවද? ඔබ වෙනුවෙන් ඔබ මොනවද කරලා තියෙන්නේ? ඔබට කරන්න තව ගොඩක් යුතුයකම් වගකීම් මතක් වෙයි. ඒත් ඔබට නතර වෙන්න හිතෙන්නේ දැන් ඇති දැන් මම ගැන හිතන්න ඕනේ. දැන් ඇති මට ආයේ උපදින්න බෑ මේක නතර වෙන්න ඕනේ. කවදාවත් අපිට හිතෙන්නේ අපි නොකරපු දේවල් ගොඩක් මතක් වෙයි අපිට තැවෙන්න පැති ගොඩාක් සිහිපත් වෙයි. හැබැයි පින්තුනේ අපිට සිහිපත් වෙන්නේ නැහැ නිකන්වත්. මෙතනින් ගියොත් ඉපදෙනවා. ඒ හින්දා උපදින්න නම් බෑ. ආය උපදින්නේ නැති වෙන්න මොකක් හරි මේ දවස්වල ඒක ඇතුළට කරගන්නට ඕන. එනිසා අපි මේක සිහිපත් කරන්නට ඕනේ අපේ ජීවිතයේ යථාර්ථය ඕනෑම මොහොතක නැති වෙලා යන්න පුළුවන්කම. අපි කොච්චර දේවල් ගැන කල්පනා කරගෙන වැඩ කළත් අපි මරණය ගැනත් ටිකක් සිහිපත් කරන්නට ඕනේ. ඕනෑම මොහොතක මරණයට පත්වන්න පුළුවන්කම තියාගෙන ඉන්නකොට අර බිම්මල් පොළවෙන් මතුවෙනකොට උඩ වැලි ටිකක් තියාගෙන වැලි බිම්මලක් උඩට මතුවෙනවා වගේ අපේ හිතේ අපි මොන විදිහ සංකල්පනා පැවැත්වුවත් අපේ මරණය ගැන සංකල්පනාවක් තියෙන්නට ඕනේ. ඒ වැලි බිම්මල වගේ මරණය මුදුනේ තියාගෙන ඉවිලා තියෙන්නේ. උඩට ගත්ත හුස්ම පොද පහළට දාන්න කලින් මරණය කියන දේ ඔබ කරා ඉන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ කාලේ අපිට මරණය 아무තුවෙන් කියන්න පුළුවන් අවශ්‍ය කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. පේනවා, වටින්ම පේනවා. හැබැයි ඒක මරණ සතියක් බවට ඔබට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. මරණ සතියක් බවට පත් කරගන්නට. මරණය පිළිබඳව ඔබ මෙනෙහි කරන්න. අප්‍රමාදී බව පිණිස මරණය මෙනෙහි කරන්න. මරණය මෙනෙහි කරන්නේ සදහැත්තියා ප්‍රඥාවන්තයා බයෙන් තැති අරගෙන පැත්තකට ගිහිල්ලා මුළු ගැන්වෙන්නට නෙමෙයි. බයෙන් තැතිගෙන මරණයෙන් ගැලවෙන්නට බාහිර දේවල් හොයන්නට නෙමෙයි. සත්පුරුෂයා මරණය සිහිපත් කරන්නේ. මරණය පරාජය කරන්නට. මරණය හමුවේ නොසැලී සිටින්නට. කොටින්ම පුද්ගල බව දුරු කළා දාලා මැරෙන්න කෙනෙක් නැති තැනටපත් වන්නට. එනිසා අපි අපේ ජීවිතය තුළ ඒ ධර්ම කාමීකම අපි ඇති කරගන්නවා නම් ඒ ධර්ම කාමීකමෙන් අපි ප්‍රයෝජන ලබාගත්තු බවට පත් වෙනවා. ඒ නිසා අපි අප්‍රමාදී විය යුතුයි අපේ ජීවිතේ නොඑක් කටයුතු වගකීම් යුතුකම් අපිට පැවරිලා තිබුණත් එකක්වත් ඔබේ සසරට පිහිට පිණිසපත් වෙන්නේ නැහැ ඔබ අද මොන්න තරම් අනිත් අය වෙනුවෙන් කැපකිරීම කළා කිව්වත් හෙට ඔබ සසරේ අතරමං වෙනකොට ඒ කවුරුත් වෙන්නේ නැහැ ඔබ බලාගන්න. ඔබට ඔබ විතරයි. ඔබට ඔබම පිළිසරණ. ඔබට ධර්මයේමයි පිළිසරණ. එනිසා ඔබ ධර්මයේ හැසිරිය යුතුයි. මේක තම තමන් තම තමන් තුළ विद्यमान කරගත යුතු දෙයක්. පච්චත්තං වේදිතබ්බ ධර්මයක්. ඒ කියන්නේ මේක අනුන් තුළ विद्यमान වුණාට තමන් තුළ विद्यमान වෙන්නේ නැහැ. ඔබ දරුවට කොච්චර කටයුතු කළත් ඒ කටයුතු කිරීම තුළ ඔබ ලබා ගන්න විමුක්තියක් ඇත්තේ නැහැ. දරුවා නිවන් දැක්කත් ඔබට නිවන් දකින්නත් බෑ. ඔබ නිවන් දැක්කත් දරුවට නිවන් දකින්නත් බෑ. ඒක තමයි මේ ධර්මයේ ස්වභාවය. නිසා ඔබ තම තමන් තම තමන් තුළ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. තම තමන් තම තමන් තුළ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත යුතු නම් අපි ඒකට සූදානම් වන්නට ඕනේ. ඒ කියන්නේ ඔබ වගකීම් යුතුකම් ඔක්කොම පැහැර හැරලා දාලා මේ වගේ පැනලා යන්න කියනවම නෙමෙයි. ඉන්න තැන තේරුම් ගන්න. ඒ දේවල් සාරය කරගෙන, ඒ දේවල් හරය කරගෙන, ඒක පදනම කරගෙන ඒක මත රැඳිලා ඉන්න එපා. ඒක පදනම හරය සාරය නෙමෙයි. ඒ නිස්සාර දේවල්. ඒ මරණයත් එක්ක කෙලවර වෙන දේවල්. ඔබ ගොඩනගපු දේවල් වලට හෙට දවසේදී ඔබ මරණයටපත් වෙලා තව තැනක ප්‍රතිසන්දි අරගෙන බැරදිලාවත් ආවොත් මොකද වෙන්නේ? ඔබ එලවල දානවා. ඒකනේ වෙන්නේ සාමාන්‍ය. ඒ නිසා ඕවා අපි කොච්චර ගොඩනැගුවත් ඒවා අපිට අයිති දේවල් නෙමෙයි. ඒවා අපිට අයිති කියලා අපි හිතාගෙන ඉන්න දේවල් විතරයි. ඒ සියල්ල මරණයත් එක්ක ඔබට අතහැරෙනවා. හැබැයි වඩන ලද හිත විතරක් ඔබට පිහිට උපකාර පිණිස පවතිනවා. චිත්තං දන්තං සුඛාවහං කියලා කිව්ව එකයි. දමණය කරන ලද සිත සුවයලවල. චිත්තං දුත්තං සුඛාවහං. ගෝපණය කරන ලද රක්නා ලද සිත සුවයලවල. එතකොට দমনය කරපු ගෝපනය කරපු සිත තරම් සුව එළවන වෙනත් දෙයක් ලෝකේ නැහැ. එහෙනම් අපි ගෝපනය කරපු රක්නාලද සිත ඇති කරගන්නට උත්සාහවත් වන්නට ඕනේ. අරමුණු පිළිබඳව විසිරුණු අරමුණු පිළිබඳව සැරිසරන රාග ద్వේෂ මෝහාදීෙහි läගපවතින සිත අපි දුරු කළ යුතුයි. ඒක තමයි අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් පැවතියේ කොහොමද අපි මේ දේ කරන්නේ කියන එක. ඒකට අපි කතා කළා සාකච්ඡා කළා ගිරිමානන්ද සූත්‍රයේහි දැක්වන පහන සංඥාව පිළිබඳව. පහන සංඥාව ගැන සාකච්ඡා කතා කිරීමේදී ඔබ දැනගත්ත එතනදී ප්‍රහාණය කිරීම සමුච්ඡේද ප්‍රහාණය මේ ශාසනයේ ප්‍රහාණයයි අනභවං ගමේති කියලා කියනවා නැවත නොහත ගන්න බවට පත් කිරීමක් පිළිබඳව ඒ කියන්නේ නූපදින தත්වයට පත් කිරීමක් ඒක මේ ශාසනයේ තියෙන ප්‍රහාණ විදියක් එතකොට මේ ප්‍රහාණ විදිය කරනකොට අපිට ලෝකෙ නිමිති අනුනිමිති අනුව හැසිරෙන රූප නිමිත්තානුසාරී විඥාණය දුරු කරලා තමයි යම් කිසි දවසක මේක නැති කරන්න වෙන්නේ කියලා. ඒක තමයි ස්වභාවය. අපි අද දෙයක් දකිනවා, විඳිනවා, දැනගන්නවා කියන මේ ඔක්කොම ගොඩනැගිලා තියෙන දැන ගැනීම මත. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාත්වය විඤ්ඤාණ සීල ධර්මයෝ මනෝ විඥාන ධාත්වයෙන් විඤ්ඤාණය. එතකොට අපිට මනසින් පුළුවන්කම තියෙන සියලු දේවල් දැනගන්න අරමුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒක අපි අවසාන වශයෙන් අපි මේ විඥානන ලක්ෂණය නිසා තමයි අපිට මේ දේවල් වල පැනවීම කරන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මේ මේ මෙතන විඥානය කියන දේ ප්‍රධානයි. විඥානයේ කෘත්‍ය විඥානයේ අර්ථය මෙතන ප්‍රධානයි. ඇයි? විඥානය ඇස ඇසුරු කරනවා නම් විඥානයේ රූපය ඇසුරු කරනවා නම් විඥානය සිත හෝ ඇසුරු කරගෙන පවතිනවා නම් අන්න ඒ ඒදී පැනවීමක් තියෙනවා. ඒදී පැනවීමක් තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම මේකට හොඳම උදාහරණය හැටියට අපි අර සරණ චිත්‍රපටි ශාලාවක සිනමා ශාලාවක අර ඒ යන්ත්‍රය මගින් ප්‍රක්ෂේපණය කරන ආලෝකය ගිහිල්ලා ඒ ස්තරයක් මතට පතිත වෙනවා. නැතිනම් තිරයකට පතිත වෙනවා. මේ තිරයකට පතිත වෙනකොට අපිට රූප පේනවා. එතකොට දැන් අපි රූප පේනවා කියලා හිතුවත් අපි බලාගෙන ඉන්නේ තිරය දිහා. තිරේ තියෙන රූප පේනවා. මේ පුද්ගල චරිතය හෙට මෙහෙට යන දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලන් ඉන්නේ තිරේ දිහා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සිද්ධ වෙන්නේ. අර ප්‍රක්ෂේපණ ආලෝකය තමයි අපිට හැම වෙලාවකදීම මේ තිරය මත මේ දේවල් මවලා දීලා තියෙන්නේ. එතනදී තිරය කියන එක සතර මහා ධාතුව නම් තිරය කියන එක සතර මහා ධාතුව නම් ඒ සතර මහා ධාතුව මතට අර ප්‍රක්ෂේපිත ආලෝකය වගේ අපි හිතේ හදාගත් අම්මා තාත්තා ආදී පුද්ගල සංකල්පනාවන් සංඥා මානසිකාරයන් ප්‍රක්ෂේපණය කළාම අපි සතර මහා ධාතුව මත නැතිනම් රූපස්කන්ධය මත අපිට අම්මා තාත්තා ආදී පුද්ගල රූප අනුභව කරන්නට විඳින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක තමයි අද මේ අපි කරන්නේ. සතර මහා ධාතුව මතට අර නිමිති ප්‍රක්ෂේපණය කරලා අපි හදාගෙන විඳිනවා. දැන් මේ ප්‍රක්ෂේපිත නිමිත්ත වගේ තමයි අපි කර්ම මනෝ විඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක අපි මනසින් සකස් කරගත්ත චේතනාවෙන් පිළියෙල කරන ලද දෙයක්. අම්මා තාත්තා ආදී වශයෙන් අපි ඇති කරගත්ත ලෝක ප්‍රඥප්ති සමුදායන්ගෙන් හදාගත්ත දේවල් අපි බාහිර අර එසේ එසේ වූවක් නොපවතින තැනකට පතිත කරලා බලනවා. තිරේ තිබ්බේ නැහැ චිත්‍රපටි. තිරේ තිබ්බේ නැහැනේ පින්තූර. එහෙම දෙයක් නැති තැනක ප්‍රක්ෂේපිත ආලෝකය මගින් මවලා බලනවා. ඒ වගේ විඥාණය මගින් මොකද කරන්නේ? අර දේ අසුරු කරගෙන ඉන්නකොට විඥාණය අසුරු කරගෙන පවතින තැනක අපිට අර වගේ අම්මා තාත්තා ඉන්නවමයි මේ ලෝකේ පවතිනවමයි කියන අදහස් තියෙනවා. ඉතින් මෙන්න මේ අදහස් පවතින තැනකින් ගැලවෙන්නට තමයි අපිට පහාන සංඥාවක් පිළිබඳව මේක ප්‍රහාණයට පත් කිරීමේ විදිහක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේකෙදි මාත්‍රකාවක් විදිහට අපිට තබලා තියෙනවා මේක ඉවසන් නැතුව දුරු කරන්න ඕන. නූපදින தത്വයට පත් කරන්නට ඕන. ඒ නූපදින தത്വයට ඔබට මේ පත් කරන්නට අවශ්‍ය නම් ඒ අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම අනභවං ගමේති කියන தത്വයට පත් කළ යුතුයි. අනභවං ගමේති කියලා කියන්නේ නැවත නූපදින தത്വයට පත් කරනවා කියන එක. නැවත උපදින්නේ නැහැ. ඒකට යම් දෙයක් නැවත නූපදිනවා නම් උපදින්නේ නැත්නම් ඒක ආයෙ පණවන්න පුළුවන් කම නැහැ. ඒ කියන්නේ මේ විදිහට අපි කිව්වොත් එහෙම. දැන් අර ප්‍රක්ෂේපිත ආලෝකය අර සිනමා ශාලාවේ අර යන්ත්‍රයෙන් ඒ ආලෝකය බාහිර ස්ථලයේ ස්ථරයකට පතිත වුණ නිසානේ තිරයකට පතිත වුණ නිසානේ පෙනුනේ. ඒ තිරයකට පතිත නොකොට පතිත නොවන නිකන් අවකාශයට ඔක හරවලා තිබ්බනම් පේනවා. පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඒක පතිත වෙන තැනක් නැහැ. පතිත වෙන තැනක් නැත්තම් පෙනීමක් නැහැ. අන්න ඒ වගේ තමයි විඥාණය රූපය පැත්තේ දේවල් හසු කරගන්නේ නැත්තම් ඇහැ පැත්තේ දේවල් හසු කරගන්නේ නැත්තම් හිත පැත්තේ දේවල් හසු කරගන්නේ නැත්තම් ආයෙ මේකේ වැඩිමක් නැහැ මොකද්ද දැකලා තියෙන්නේ එයා දැකලා තියෙනවා මේ ධර්මයන්ගේ Nirodha මේ ධර්මයන්ගේ Nirodhe දකින්නකොට එතන නිමිති නැහැ. නිමිති නැති වෙනකොට එයාට තණ්හා කරන්න දේවල් නැහැ. දැන් බලන්න කොච්චර ප්‍රායෝගික කතාවක්ද කියලා. ස්ථර ඇති තාක් ලෝකේ තිර තියෙන තාක් ওই විඥාණය විඥාණයට ප්‍රක්ෂේපණය කරලා පෙන්වන්න පුළුවන්කම තියෙන ඔබට චිත්‍රපටි. ඇයි ලෝකෙ තිර තියෙනවා ඕන තරම් තිර තියෙනවා. අපි කරන්නේ හැම වෙලාවකදීම අන්නේ විඥාණය නැමැති මායාකරුවෙසි මායාවක් කියලා කියන්නේ ඒකනේ. මායෝපමංච විඥානං කියලා කියන්නේ. මායාව උපමාවක් කරලා පෙන්නන්නේ. මායාවක් කියලා කියන්නේ යථාර්ථ වශයෙන් ඇති දෙයක් නෙමෙයි. අපි ඒකට කියන ඇස් බැඳුම් කියලා. මේ මායාව කියන නැතිනම් යථාර්ථ වශයෙන් නොපවතින දෙයක් ඇත්තක් විදිහට පෙන්වලා දෙනවා. නිරිඟුව මායාව. නිරිඟුව නැමැති මේ මායාව අපිට ඇත්තක් විදිහට පෙන්වලා දෙනවා. උෂ්ණත්වයේ අධිකව පවතින තැනක එහෙම ජලය නැහැ. ආත්පස විරුද්ධයි ජලය කියන දේ එතනට. එතකොට ජලය නොපවතින තැනක ජලය පෙන්වනවා. ඒක කියනවා අපි මායාවක් කියලා, මිරිඟුවක් කියලා. එතකොට දැන් ඒ ඒ මිරිඟුව ළඟ අපිට මායාව පෙනෙනවා. එතකොට මේ මායාවක් කියලා කියන්නේ මොකද්ද? යථාර්ථ වශයෙන් නොපවතින තැනක ඉදී උපදවල පෙන්වන කම. එතකොට මේ උපදවා පෙන්වන කම අපි හැම වෙලාවකදීම තියාගත්තේ මොකක් මතද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ දේවල් මත. චක්කසෝත ගහන දිවහා කාය මන කියන මේ දේවල් මත. විඥාන ධාතු 6 මත. අටලොස් ධාතුව මත කොටින්ම කියනවා නම්. මොනවාද අටලොස් ධාතු කියලා කිව්වේ? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු. ජීවහා ධාතු රස ධාතු, ජීවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. මෙන්න මේ අටලොස් ධාතුව මත තමයි අපි මේ තිර තිර ටික හදාගත්තේ. මේ දේවල් දැක්කට පස්සේ දැන් ඇහැට පේන දේවල් දැකපු දේ කියන එක නැතිනම් මේ ඇස රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව වෙන තැනක මේ තුන් දෙනා හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා මේ තුන් දෙනා හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියාට පස්සෙත් අපිට ඇති බවට නැවත නැවත හම්බෙනවා. මේක තියනවා කියලා ඇති බවට නැවත නැවත හම්බෙනවා. ඒකට කොච්චර අපි පල්ලෙහාට වැටෙනවද? ඇති බවට නැවත නැවත හම්බෙනවා කියනකොට. අපේ හිතට එතකොට නිමිති හම්බෙලා තියෙනවා ඕන තරම් ඇසුරු කරගෙන පවතින්න. ඕන තරම් ඒ දේවල් ඇසුරු කරගෙන පවතින. දැන් අර තිරයක් හදාගත්තා. ඒ නිසා ඔබට දැකපු ඔක්කොම කල්පනා කරන්න පුළුවන් ඒ පොඩි කාලේ ඉඳලම. ඇයි විඥාණයෙන් අර ප්‍රක්ෂේපිත ආලෝකේ පතිත කරන්න දැන් හදලා තියෙන්නේ දැන්. දැන් ඔබට හැමදාම විඥාණයෙන් පෙන්වන ওই චිත්‍රපටිය දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන. අපි කවුරුත් ඒ චිත්‍රපටි බලන්නේ. යම් කිසි කෙනෙක් අර තිරය අයින් කළා දැම්මොත් තිරය අයින් කළා දාපු ඒ කෙනාට කවදාවත් චිත්‍රපටි පේන්නේ හරියට අර ප්‍රක්ෂේපිත ආලෝකය අහසට ගහලා තියනවා වගේ. මොකකටවත් පතිත වෙන්නේ නැති වෙනකොට පේන්නේ නැහැ. ඔයගේ විඥාණයට ඇසුරු කරන්න ඇහැ හම්බ වෙන්නේ නැත්නම් කන සද්ද කන හම්බ වෙන්නේ නැත්නම් නාසය දිව ශරීරය හම්බ වෙන්නේ නැත්නම් මනස හම්බ වෙන්නේ නැත්නම් මේ දේවල් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා කියලා හසු වෙනවා නේද? හමු වෙන්නේ නැත්නම් කියලා කියන්නේ දැන් ඇහැට ගැටුණු රූපය දැනගන්න බෑ කියනවා නෙමෙයි ඇහැ දැනගන්න බෑ කියනවා නෙමෙයි. ඒ පිළිබඳව Nirodhaය දැකලා තියෙනවා. ඒ කියන්නේ ඇහැ හටගෙන නිරුද්ධ වෙන බව ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. කන හටගෙන නිරුද්ධ වෙන බව ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය නිසා එයා දැකලා තියෙන Nirodha. Nirodha කියලා කියන්නේ ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ. ඒ හට ගැනීම සහ වැයවීම කියන දේ දැකීම තුළ තමයි ඒ දේ නිමිති ඉතුරු වෙන්නේ නැතුව නැති වෙන බවට නුවණ පවතින්නේ. එතකොට අන්නේ නුවණ පැවැත්ම නිසා තමයි පින්නතුනේ කෙනෙකුට ඒ දේවල් මත නැවත නැවත තෘෂ්ණා ඡන්දේ පැවැත්ම පණවන්නේ නැත්තේ. ඒකට මේක අපිට පේනවා නිකම්ම නැති වෙලා යන දෙයක් නෙමෙයි. මේක නුවණින් අවබෝධ කරගෙන නැති කල යුතු දෙයක්. තණ්හාව දුරු කරනවා කියලා මේ අමුතුවෙන් පොරව උදළු අරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න තියෙන කොතනින්ද? අපේ හිත අර නිමිති අනුව හැසිරෙන්නේ නැති විදිහට හදාගෙන. නිමිති අනුව හැසිරෙන්නේ නැති වෙන්න තියාගන්නේ කොහොමද? අපිට ඇහි නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස බලන්න වෙනවා. ඒකයි අපි අර පහන සංඥාවේදී මේ කතා කරන්නේ. මේක අනුස්පාද බවට යන්නට නම් මෙන්න මේ Nirodhe පැත්ත අපි අසුරු කරන්නට ඕනේ. මේ ධර්මයන්ගේ ස්වභාවය, භූත ස්වභාවය, ඌ පරිදි ලක්ෂණය පිළිබඳව අපි වටහා ගන්නට ඕනේ කියලා. අන්න එතකොට තමයි අපිට මේ ලෝකයේ පිළිබඳව නොයල්මක් උපදින්නේ. ඒකට අපි කියනවා විරාගය කියලා. විරාගය. විරාගයත් වැඩි යතු සංඥාවක්. විරාගය කියන එක වැඩි යතු සංඥාවක්. දැන් යම් කිසි කෙනෙක් කාය විවේක ආදී ස්ථානයකට එළඹිලා ඉතිපටි සංචික්කති. එයා කල්පනා කරලා බලනවා නුවණින් සම්මර්ෂණය කරලා බලනවා. නුවණින් දැනගන්නවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති එතං සන්තං. මේක හරිම ශාන්තයි. එතං පණීතං. මේක හරිම ප්‍රණීතයි. යදිදං සබ්බ සංඛාර සමතෝ. යම් විදියකින් මේ ਸਰව සංස්කාරයන්ගේ සමතයක් තියනවනේ. අන්න ඒක එතං සන්තං. ඒක සාන්තයි. එතං පණීතං. ඒක ප්‍රණීතයි. සබ්බූපදි පටිනිසග්ගෝ සියලු උපදීන්ගේ අත්මහැර දුරලීමක් තියෙනවා නම් තණ්හක්ඛයෝ තෘෂ්ණාවගේ ක්ෂය කිරීමක් තියනවා නම් විරාගෝ විරාගයක් තියනවා නම් නිබ්බානං තී නිර්වාණය මෙන්න මේ පිළිබඳව හිත පවත්වන කෙනෙකුට නිර්වාණයෙහි හිත දැස ගන්නවා දැන් මේ කතා කරන්නේ කාටද? අපි මීට පෙර කතා කළා බොහොම වැදගත් සංඥාවක්. ඒකෙම ඒකම සම්බන්ධ කරලා අපිට තවත් දිගුවක් විදිහට මේක කතා කරන්න පුළුවන්කම තියෙන විරාග සංඥාව කියන එක. එතකොට විරාග සංඥාව තුළ කතා කරන්නේ මොකද්ද? විරාග සංඥාව තුළ කතා කරන්නේ මේ ශාන්ත සහ ප්‍රණීත ස්වභාවය කුමකද? යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ සංඛාර සමතයන්. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමේහි තියෙන ශාන්ත සහ ප්‍රණීත ස්වභාවය. ඒකම තමයි සංහාක්ෂය ඒකම තමයි සියලු උපදීන්ගේ දුරලීම. සබ්බූපදි පටිනිස්සග්ගෝ කිය එකයි. සබ්බූපදි සබ්බ උපදි පටිනිස්සග්ග. සබ් සියලු උපදීන්ගේ අත්හැර දුරලීමක් තියෙනවා නම් මෙන්න මේක හරිම ශාන්තයි හරිම ප්‍රණීතයි. ඉතින් දැන් මේක සංඥාවක්. මොකද්ද මේ සංඥාවට කියන්නේ? විරාග සංඥාව. විරාග සංඥාව කෙනෙකුට පවත්වන්න පුළුවන් කොහොමද? නිර්වාණය පිණිස හිත දැස ගන්න කෙනෙකුට පුළුවන් විරාග සංඥාව වඩන්න. විරාග සංඥාව පවත්වන්න. ඔබටත් පුළුවන් සාමාන්‍ය මට්ටමින් අද විරාග සංඥාවක් පවත්වන්න. නිර්වාණය පිළිබඳව නිර්වාණයේ තියෙන ශාන්ත ස්වභාවය පිළිබඳව ඔබට පවත්නා ධර්ම මානසිකාරය අනුසාරයෙන් ඔබට පුළුවන් මෙනෙහි කරලා ඇති කරගන්නට. එතකොට ඒ විදිහට ඇති කරගන්නකොට ඒක විරාග සංඥාව නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි විරාග සංඥාව ඒ ඒ මට්ටම් වලදී වෙනස් වෙනවා එක එක ආකාරයට. රහතන් වහන්සේට එළඹ සිටි විරාග සංඥාවක් තියෙනවා. එළඹ සිටි විරාග සංඥාව නිසා උන්වහන්සේට ඇලෙන්න ගැටෙන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ සියලු සංස්කාරයන් සමතේට පස් කරලා සීල උපදීන් දුරු කරලා අපිට හිතන්නට වෙනවා සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමතේ කොහොමද සිද්ධ කළේ කියලා. සියලු සංස්කාරයන්ගේ සමතය කොහොමද සිද්ධ කළේ? සබ්බ සංඛාර සමතය. සංස්කාර කියන මේ වචනය ධර්මයේ තුල ඊටමත් ප්‍රථමව කතා කෙරුණු වචනයක්. සංස්කාර විවිධ අර්ථයෙන් කතා කරනවා. මේ මේ සංස්කාරය එතකොට විසංඛාරගත වීමක් පිළිබඳව කතා කරනවා. සංඛාර සහ විසංඛාර කියලා වචන දෙකක් විදිහට. එතකොට සංස්කාර ස්කන්ධයක් පිළිබඳව කතා කරනවා. ඒ වගේම පුඤ්ඤාදි සංඛාර, අපුඤ්ඤාදි සංඛාර, ආනිජ්ජාදි සංඛාර කියලා සංඛාර කතා කරනවා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, නැත්නම් චිත්ත සංඛාරයයි කියලා සංඛාරය කතා කරනවා. ඊට පස්සේ සංස්කාරය පිළිබඳව කතා කරනකොට අපි සංස්කාරය පිළිබඳව කතා කරනවා ආයෝහනාභි සංස්කාරයන් පිළිබඳව. ඒ කියන්නේ සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණක සංඛාර, ප්‍රයෝගාභි සංඛාර වශයෙන් සංස්කාරය පිළිබඳව අපි කතා කරනවා. මෙන්න මේ විදිහට සංස්කාර කියන වචනය ධර්මයේ තුල විවිධ පරාසයන්ගේ බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා විවිධ පරාසයන්ගේ දේශනා කරලා තියෙනවා. එතකොට දැන් ඒකට සාමාන්‍ය ලෝකයේ තුල පවතින මේ සියලුම දේවල් අරගෙන ඒ සියලුම දේවල් සංස්කාරයන් හැටියට පෙන්වලා තියෙනවා. සංකතං අபிසංකරන්තීති සංඛාරෝ කියලා දේශනා කරනවා. සංකතය අபிසංස්කරණයට ලක් කරන නිසා සංස්කාරය කියලා. ඒ සංඛාරයට තිනක නිර්වචනයක්. මේ හේතු නිසා සකස් වෙන බව අபிසංස්කරණයකට ලක් කරනවා. නැවත සංස්කරණයකට ලක් කරනවා. වැඩි දියුණු කිරීමකට ලක් කරනවා. සංඛාරෝ ඒ නිසා සංස්කාරයයි කියලා කියනවා. මේ සංඛාරය කියන දේ විශාල පරාසයක විශාල ප්‍රමාණයක අපි අදහස් කරන කතා කරන දෙයක්. ඒකට සබ්බ සංඛාර සමතෝ කියලා කියන මෙතනදී නිර්වශේෂ වචනයක් විදිහට. අවශේෂ නොකොට සියලු සංස්කාරයන්ගේ සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමතය. කුමන සියලු සංස්කාර සමතයක්ද? කර්මාභ්‍යාදී සංස්කාර ධර්මයන්ගේ. කර්මාදී අபிසංස්කාරයන්ගේ කර්මාදී සංස්කාරයන්ගේ සමතයක්. එතකොට මේ සමතය කියන දේ සමතය සමතේකටපත් කිරීම. සමතේකටපත් කිරීම කොහොමද අපි කරන්නේ? සියලු සංස්කාරයන්ගේ සමතේකටපත් කිරීම. සියලු සංස්කාරයන්ගේ සමතේකටපත් කිරීම සංසිඳ වීමක් තියෙනවා නම් අපිට ඒක කරන්නට ක්‍රමෝපායන් තියෙනවා. ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ විවිධ පරාසයක තියෙන සංස්කාර කියන වචනය අපිට දැන් අபிසංකත සංඛාරයක් තියෙනවා. අபிසංකත කියලා කියන්නේ අභිසංස්කරණය කරන ලද සංස්කාරයක්. එතන කර්මයන් තුළ ලැබෙන විපාක සියල්ලම අභිසංකතයි. සංකත සංඛාර තියෙනවා සංකත සංස්කාරය. අපි කියන්නේ මේ ලෝකයේ තුල පවතින දේවල් අපි ඇසුරු කරන්නේ. මෙන්න මේ දේවල් සංස්කාර. ඒක සංකත සංඛාර. එතකොට මේ සංකත සංඛාර හේතු නිසා සකස් වෙන දේවල්. හැබැයි මේ දේවල් අපිට සාමාන්‍ය සරල තැනට යනකම්ම ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙර භුක්ති විඳ ඒ සම්පත් පිළිබඳව සඳහන් කරමින් දේශනා කරනවා මෙසේද මේ සංස්කාරය අනිත්‍යයි කියලා. මෙසේද මේ සංස්කාරය අනිත්‍යයි කියලා. ඒතකොට එතනදී සංස්කාරය අනිත්‍යයි කියලා දේශනා කළේ අපි අද ඒ කියන්නේ මේ සංස්කාර ස්කන්ධය කියන තැනින් අරගෙන නෙමෙයි මේ පවතින මේ දේවල් වල මේ ගෙවල් දොරවල් යාන වාහන කියලා අපි අද ගත්තොත් අන්න ඒ මට්ටමින් අපිට අනිත්‍ය ගැන දේශනා කරපු අවස්ථාවක්. ඒකට එතන ඒ ඒ දේ හැඳින්වීම සඳහා තමයි සංස්කාර කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි සබ්බ සංඛාරය නැතිනම් සියලු මේ සංස්කාරයේ විරාගයකට පත් කරන්න ඕනේ නම් එතකොට අපිට මේක කතා කරන්නට පුළුවන් වපසරිය අපිට තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ තමයි අපිට තියෙනවා කම්මාභි සංඛාර, ආයෝහනාභි සංඛාර කියලා කියනවා. සංකත සංඛාර, අபிසංකත සංඛාර කියන මේ දෙක. ඒ කියන්නේ විපාක ධර්මයට අදාළ සහ හේතු නිසා සකස් වෙන ධර්මයන් කියන එකට අදාළ කොටස් ටික. හරනකොට අපිට තියෙන අபிසංකරණක සංඛාරයක් කියලා. අනේ අபிසංකරණක සංඛාරයට අයිති වෙන විපාකාදී ධර්මයන් අපිට දුරු කරන්න පුළුවන්කම තියෙනවා. සංසිඳ වීමකටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒකට කියනවා සමතය කියලා. එතකොට මේ සංස්කාරයන්ගේ සමතය සබ්බ සංඛාර සමතෝ කියලා කියනවා. සියලු සංස්කාරයන්ගේ සමතය. ඒ සියලු සංස්කාරයන්ගේ සමතය වගේම සබ්බ උපදි පටිනිස්සග්ගය සියලු උපදීන්ගේ නිර්වශේෂ දුරලීම උපදි කියනකොට අපි දන්නවා තණ්හාව උපදියක්, මාන උපදියක්, දිට්ඨිය උපදියක්. තෘෂ්ණා මාන දිට්ඨි වශයෙන් ඇති කරගන්න මේ උපදීන් ඊට පස්සේ දැන් අපි උපදි ගැන කතා කරනකොට අපි විවිධ පරාසයන්ගෙන් අපි කතා කරනවා. එතකොට තණ්හා උපදි, ඛණ්ඩ උපදි, කිලේශ උපදි, අபிසංස්කාර උපදි. මෙන්න මේ විදිහටත් අපි උපදි පිළිබඳව කතා කරනවා. එතකොට සියලු උපදීන්ගේ දුරලීමක් සියලු උපදීන්ගේ දුරලීමක් තියෙනවා නම් ප්‍රශ්නාක්ෂයක් තියෙනවා නම් මේ මේ ටිකේ බොහොම වැදගත් ආම ගැඹුරු නිවනෙහි ලක්ෂණය පිළිබඳව අපිට හඳුනා ගන්න පුළුවන් වැදගත් කරුණු ටිකක් අපිට අතුලත් වෙලා තියෙනවා. මොකද්ද මේ සබ්බ සබ්බ සංඛාර සමතය කියලා කියන්නේ? සියලු සංස්කාරයන්ගේ තියෙන සමතය. සියලු සංස්කාරයන්ගේ තියෙන සමතේ තමයි පින්නතුනේ අපිට සියලු කර්ම සංස්කාරයන්ගේ පැවැත්මක් නැති අනුත්පාදයටපත් කරන ස්වභාවය සියලු කර්ම සංස්කාරයන්ගේ අනුත්පාද ලක්ෂණය සියලු සංස්කාරයන්ගේ අනුත්පාද ලක්ෂණය පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අර සංකත සංඛාර සහ අபிසංකත සංඛාර කියන සංඛාර දෙකේ නිරෝධය සාක්ෂාත් නොකළොත්. නැතිනම් මේ සංස්කාරයන්ගේ යථාර්ථය දැක්කේ නැති වුණොත්. තව විදිහකින් කියනවා නම් මේ සංඛාරයේ අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ නොකළොත් අපිට මෙතනදී තේරුම් ගන්නට වෙනවා අර අபிසංස්කරණයට තනක් ඉඩ තනක් නොතැබීම. මේකට පසුගිය සතියේ සකස් කළ දේශනාවේදී සඳහන් කරන්නට යෙදුනා විඥානයේ නැමැති මායාකාරයට නැතිනම් අපි ඒකේ වචනයක් පාවිච්චි කළා කර්ම විඥාණයට කියලා. එතකොට මෙන්න මේ කර්ම විඥානය කියන එක තමයි මෙතනදී කර්ම සහගත සංස්කාරය කියලා අදහස් කරන්නේ. එතකොට මෙන්න මේක පවත්න්නට ස්ථානයක් නැමැති වීම. අபிසංකත සංඛාර කියලා කියන්නේ අර විපාක ධර්මය. එතකොට විපාකය මත තමයි අපි කර්ම කෙලෙස් උපදව ගන්නේ. කර්ම කෙලෙස් උපදව ගන්න අර විපාක ධර්මතා ටික පෙනෙන්නේ නැත්නම් විපාක ධර්මයන්ගේ Nirodhe පෙන්වා දෙනකොට ඒ ප්‍රයෝගය ඇති කලෙහි ලෝකෝත්තර මාර්ගයේ නැමැති ඒ ප්‍රයෝගය ඇති කලෙහි කිසිම ආකාරයකින් කිසිම විදිහකින් අපිට පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ අර අபிසංකත සහ අபிසංකත සහ සංකත සංස්කාරයන් කෙරෙහි අபிසංකරණක සංස්කාරයේ පැවැත්මක් පිළිබඳව ඒ කියන්නේ ඒකේ පේන්නේ හරියට නොපෙනෙන දෙයකට ඒ කියන්නේ නොපෙනෙන ආකාශය ඇවිරීමක් නම් කරන්නේ අபிසංකරණකය තුලින් නැතිනම් කර්මය තුලින් මේකෙන් කරලා තියෙන්නේ ඒ අවරන්නට අවශ්‍ය ද්‍රව්‍ය නැති කිරීම තුළ ඇවිරීම කියන කාරණාව නැති කර ගැනීම. අපි පසුගිය සතියේ කතා කළ උදාහරණයක් එක්ක අපි කතා කළොත් අර තිරය තිරය පිළිබඳව ප්‍රක්ෂේපණය කරලා ආලෝකයක් අපි තිරය කෙරෙහි ප්‍රක්ෂේපණය කරලා යම් චිත්‍රයක් නරඹුවා නම් තිර ටික නැති කළොත් මොකද වෙන්නේ? අර ආලෝකය අහසට ගැහුවොත් පෙනෙන්නේ නැතුව යනවා. ඒ වගේ මේ විඥාණයට, කර්ම විඥාණයට අසුර වෙන්න තැනක් නැති කිරීම තුළ කර්ම විඥාණයේද පැවැත්මක් නැති කිරීමක් කරලා තියෙනවා. අපි ඒකට කියනවා සංස්කාර සමතය කියලා. සංස්කාර සමතය සංස්කාරයන්ගේ සංසිද්ධ වීම කියලත් අපි කියනවා. සබ්බ සංඛාර සමතයක්. සබ්බ සංඛාර සමතයක් තමයි අපිට මේ ශාසනයේ අවශ්‍ය කරන්නේ. සබ්බ සියලු සංස්කාරයන්ගේ තියෙන සමතයක්. ඒකයි ඒ සියලු සංස්කාරයන්ගේ සමතය පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම විරාග සංඥාවක් කියලා කියන්නේ. සබ්බ සංඛාර සමතෝ. සබ්බූපදි පටිනිස්සග්ගෝ සියලු උපදීන් නිර්වශේෂ නැතිනම් අත්මහැර දුරු කරනවා නම් ඒ දේවල් වල ප්‍රහාණයක් තියනවා නම් බහැර කිරීමක් එතකොට මේ උපදි ධර්මයන් ලෝකේ හැම කල්හිම මිනිස්සුන්ට දුක ගෙනවිද්දෙන ධර්ම. තණ්හාව කියන දේ දුක ජනනය කරන දෙයක්. ඒ වගේම කර්මය කියන දේ මිනිස්සුන්ට දුක ජනනය කරන දේවල්. ඒ වගේම අபிසංස්කරණය නැතිනම් කර්ම කෙලස් කියන දේවල් මේවා මිනිස්සුන්ට දුක උපදවන දේවල්. ස්කන්ධ ටික මත මේවා පවතිනකොට දුක උපදිනවා. ඒ නිසා අපේ දුක කියන දෙයට පදනම සකස් කරලා දෙන මේ උපදීන්ගේ දුරලීමක් තියෙන්නට ඕනේ. උපදී උපදීන්ගේ දුරලීම කියන දේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේත් අර අපි කලින් කතා කරපු පర్యాయ තුලමයි. ඒ කියන්නේ දැන් ස්කන්ධ උපදී අපි කතා කරනවා. ඒකට අපි කන්ද උපදී කියලා කියනවා. ඊට පස්සේ කිලේශයක් අපිට උපදියක්. ඒ කිලේශය කෙලස් ටික අපිට නැති කරන්න පුළුවන් නම් ඒ කෙලෙස්ේ නැති කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි කියනවානේ අபிසංකාර උපදි කියලා. අபிසංස්කාරයකට ඉඩ තියනවා කියලා කියන්නේ කෙලෙස් හේත කර්මයට ඉඩ තියනවා කියන එක. ඒකට ස්කන්ධ ටික මත මේ දේ පවත්වන්නට පුළුවන් කමක් කෙනෙකුට ලැබුණු සැනින්ම වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ මුළු පටිච්ච සමුප්පාද ධර්ම સિદ્ધාන්තයේම ක්‍රියාත්මක වීම. සසර පැවැත්ම හිස් නොවීම කියන දේ. ඒකයි සියලු උපදී අත්මහැර තියාගත්තොත් ඒ කෙනාට දුක උපදිනවමයි. උපදී නිසා සත්‍යය සසරේ පවතිනවා. උපදී නිසා සත්‍යයන්ට දුක පැමිණෙනවා. උපදී යම් තැනක දුරු කරොත් එහෙම නිරූපදී භවටපත් වුනොත් එහෙම ඒ කෙනා තමයි දුක නැති කරන්නේ. මේ නිරූපදී භවට පත්වන්නට නම් අර ස්කන්ධ ධර්මයන්ට අපිට පැවැත්මක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ස්කන්ධ නිරෝධය පෙන්වා දී යුතුයි. ස්කන්ධ නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඒ නිසා තමයි ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දක්නා නුවණ අපිට වැදගත් වෙන්නේ. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දක්නා නුවණ අපිට එතනදී වැදගත් වෙන්නේ. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපි දක්න කල්හි අපිට පේනවා ලෝකයේ මේ ධර්මයන්ගේ පටිච්චසමුප්පාදාදී මේ ධර්මයන්ගේ තියෙන ඒ Nirodhe පැත්තට තියෙන ලක්ෂණ ටික. ඒ කියන්නේ එතන පණවන්න දෙයක් නැති වෙනකොට ඇති වෙන ලක්ෂණයක්. පණවන්න දෙයක් නැති වෙනකොට विद्यमान වන දෙයක්. එතකොට අපිට පේනවා ලෝකයේ ස්වභාවය අනුව අපි කල්පනා කරලා බලනකොට යම් කිසි දුකක් තියෙනවා නම් ඒ දුක උපදින්නේ කුමක් මතද? ලෝක කෙනෙකුට දුකක් තියෙනවා නම් පින්නතුනි ඒ දුක උපදින්නේ මෙන්න මේ සංස්කාරය මුල් කරගෙන. සංස්කාරය කියලා කිව්වට උපදි ධර්මයන් මුල් කරගෙන. එතකොට මේ සංස්කාර සහ උපදි කියන මේ දේවල් ටිකත් එක තමයි ජීවිතේට දුක මතුවලා තියෙන්නේ. කොටින්ම කියනවා නම් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සංස්කාර සහ උපදි ධර්මයන්ගේ පැවැත්මක්. එතකොට විපාක කර්ම කෙලස් කියන ටිකක පැවැත්මක් නේ. එතකොට මේ විපාක කර්ම කෙලස් කියන ටිකක සංතතියක පැවැත්ම තමයි අපි ජීවිතය කියලා කියන්නේ. අපි රස්සාවක් කරගෙන ජීවත් වෙනවා කියලා අපි මේ සම්මුතිය තුළ ගිලිලා හිටියට ඒක ඇත්තටම සිදුවන කාර්යය නෙමේ මේ කාර්යය. විපාක ධර්මතා ටිකක් තියෙනවා විපාක ධර්මතා ටික පිළිබඳව කර්ම කෙලස් ටිකක් රැස් කරගන්නවා. ඒකට කර්ම කැලස් ටිකක් රැස් කරගෙන වාසය කරනකම තමයි අපේ ජීවිතයේ තියෙන මේක තමයි දුක ගේන තැන ඒක තමයි දුක නිර්මාණය කරන තැන දුක හදලා දෙන්නේ ඒකට මේ ජීවිතයේදී දුක උපත් ජාති ජරා මරණ දුක අපිට උරුම කරලා දෙනවා අනාගතයටත් ජාතිය ප්‍රභවය කරලා දෙනවා මේක යථාර්ථය නොදන්නාකම නිසා ඒ සංසාර ප්‍රවෘත්තියක් තියෙනවා සසර පැවැත්මක් සසර වටක් පෙනෙනවා ඒ සසර වට පෙනෙන්නේ විඥාණය නාම රූපයට නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වීම කියන මේ දේවල් ටික මෙතන හදලා දෙන නිසා කොහොමද අර නාම රූප නැමැති විපාක ධර්මතාවය ඇසුරු කරගෙන විඥාණය පවතිනකොට විඥාණය නිසා නාම රූප හට ගන්නට අවශ්‍ය දේ සැකසෙනවා විඥාණය නිසා නාම රූප හදනවා නැවත නාම රූපේ විඥාණයට පත් වෙනවා මෙන්න මේ ප්‍රත්‍ය වීම සංසාර ප්‍රවෘත්තියක් විදිහට අපි කතා කරමු. මේක මොතනින් හරි අපි සිඳ දමන්නට ඕනේ. එනිසා නාම රූපයට විඥාණය ප්‍රත්‍ය වෙනවා කියන තැන නාම රූපයේ Nirodhayen විඥාණය Nirodheට යනවා. විඥාණය පැනවීමක් නොහැකි තත්ත්වයකටපත් වෙනවා. ප්‍රෝධයකටපත් වෙනවා. ඒකට අපි මේ විඥාණය කියන දේ අපි කොහොමද මෙතනදී පැනවීමක් නොකරන தත්වයකට පත් කරන්නේ. අනේ නොකරන தත්වයකට පත් කරන්නේ අර නාම රූප ධර්මතා දෙකේ යථාර්ථය පෙන්වා දීමේ. තව විදිහකින් කිව්වොත් අර ස්කන්ධ උපදිය සහ අபிසංකත සහ සංකත සංස්කාර ධර්මයන්ගේ Nirodhaය පෙන්වා දීමේ. එතකොට මේ Nirodhaය ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම ප්‍රත්‍යක්ෂ කරන කෙනෙක් ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම අවබෝධ කරගත්ත කෙනෙකුට ලෝකයක් නිර්මාණය වෙන්නේ නැහැ. මේ කර්ම කෙලස් ටික පවත්වාගෙන යන කර්ම කෙලස් ටික පවත්වාගෙන යන. ඒක දැන් දුකට පදනමක් නැහැ. අපි දුක් විඳින්නේ ඇයි? විඳින්නෙක් ඉන්න නිසා. මට දුක එන්නේ. මගේ අයට දුක එන්නේ. අපිට ලෝකේ දුක් විඳින්න ඉන්නවා. දුක් විඳින්න ජීවත් වෙනවා. ඒකට දුක් විඳින්නේ මම මගේ අය දුකටපත් වෙනවා. ඒ නිසා මට ආපහු දුක එනවා. වෙනතන අපි දුක් විඳින්න ওই විදිහටනේ. ලෝකේ සම්පූර්ණ සත්පුද්ගල බව මත තමයි අපි දුක් විඳින්නේ. අපි කොහොම කතා කරත් සියුම්ම අන්තිමේටම ගිහිල්ලා අපේ හිතේ හටගන්න සෑම දුකකටම අපිට උත්තරේ විදිහට අපි ආයෙ ඇවිල්ලා අන්තිමේටම අපිව හිර කරලා තියෙන කොතනද? එතන තමයි. ඇයි එහෙම කියන්නේ? සත්පුද්ගල බව මත තමයි දුක ගෙනල්ලා තියෙන බොහොම සරල තැනක ඉඳලා ගැඹුරුම තැනට යනකම් ඒක තමයි යථාර්ථය. දැන් අපි හිතන්නකෝ මෙහෙම ඔබේ කකුල ගලක හැප්පෙනවා. ගලක වදිනකොට වේදනාවක් දැනෙනවා. ඔබට වේදනාව නිසා යම් තරහක් ඇති වෙයි ඒ වුණාට ඔබ ගෙදර ගිහිල්ලා කල්පනා කර කර අර ගලත් ගල ගැන කල්පනා කර කර නිදාගන්න ගියත් ගල ගැන කල්පනා කර කර පහවදා උදේ නැගිටිනකොටත් ගල ගැන කල්පනා කර කර තරහෙන් ද්වේෂයෙන් පසු වෙන්නේ නැහැ හැබැයි ඔබට ලේ එන්න කකුල ගලක වදින්න ඕනේ නැහැ. ඔබට කෙනෙක් මොකක් හරි දෙයක් කියලා ඔබට ගහනවා පාර. දැන් මොකද වෙන්නේ? දැන් තුවාලයක් ඇත්තෙත් නැහැ. අර පාරක් ගැහුවා. උන්ට ගහපු එක මොකද වෙන්නේ? ඔබට ගෙදර ගියක් කල්පනාවේ, නිදාගන්න ගියක් කල්පනාවේ, පහවදා නැගිට්ටක් කල්පනාවේ, දකින දකින හැම මොහොතකම කල්පනාවේ. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නය පුද්ගල බව. කෙනෙක් මෙහෙම කළා. ඒ ඒ පුද්ගල බව තමයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් ওই පුද්ගල බව නිකන් ආප එකක් නෙමෙයි. ওই පුද්ගල බව ආවේ ඇයි? සංස්කාරය ඇත්ත ඇති හැටියට නොදන්න නොදක්ක නිසා. සංස්කාරය නොදක්ක නිසා. තව විදිහකිව නාම රූප ධර්ම නොදන්න කම නිසා. විපාක සංස්කෘතිය විපාක ධර්මයක් හැටියට නොදක්ක නිසා. හේතු නිසා හටගත්තු ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා නොදැක්ක නිසා අන්න එහි විපාකය තමයි නැතිනම් එහි ප්‍රතිඵලය තමයි අපිට මේ සත්පුද්ගල බව පවත්වන්න පුළුවන්කම හදලා තියෙනවා ලෝකේ නිර්මාණය කරලා තියෙනවා ලෝකේ නිර්මාණය වුණා නම් ලෝකයේ දුක මත තියෙන්නේ එතකොට ලෝකයේ දුක මත පිහිටලා තියෙනකොට නිකම් අපිට දුක ගලාගෙන එනවා ජීවිතේට. දැන් අපිට ලෙඩ වෙන මැරෙන ගානේ අනුන්ගේ වචන ඇහෙන ගානේ අපිට තව තව අකමැති දේවල් විඳින්න වෙන ගානේ අපිට අනේ මට ලැබෙනවානේ මට මෙහෙම වෙනවනේ කිය කිය අපිට දුක් විඳින්න පුළුවන්. දැන් දුක කියන දේ මොකක් නිසාද මේ ආවේ? දුක කියන දේ පින්නතුනේ ආවේ හේතුඵල ධම නොදන්නා අවිද්‍යාව නිසා. ජරා මරණ දුකේ පැනවීමක් කරන්නේ මේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැත්තම් එතන අජරාමර සංඛ්‍යාත නිවනක්. එතකොට මේ අජරාමර සංඛ්‍යාත නිවන අදාදම ඔබට ඔබ තුල ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති තෘෂ්ණාක්ෂයක් විරාගයක් තියෙනවා නම් ඒක නිර්වාණයයි කියලා කිව්වේ. ඒක නිකම්ම ඇති වෙච්ච දෙයක් නෙමෙයි. සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ සියලු සංස්කාර සමතේ තුලින් සියලු උපදීන්ගේ දුරලීම තුලින් උපදවගත් දෙයක් සියලු සංස්කාරයන්ගේ සමතේ තමයි අර අපි කියපු ආකාරයට කර්ම සංස්කාරයන්ගේ ප්‍රහාණයත් අபிසංකත සංස්කාරයේ නිරෝධයේ අනුදැකීමක් කියන එක. අபிසංකත සංස්කාරයේ භූත ලක්ෂණය අවබෝධ කර ගැනීම. දුක්ඛාර්ය සත්‍ය ප්‍රතිවේධ කිරීම තව විදිහකින් කියනවා. ඒකෝද මෙන්න මේ විදිහට ලැබපු අවබෝධය නිසා මේ විදිහට යාගේ මානසිකාර්යය පැවැත්වීම නිසා පින්නතුනේ කිසිදු තැනක කිසිදු තැනක ඔහුට කර්ම සකස් කරගෙන යන්න ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. කර්ම සකස් කරගෙන යන්න ඉඩක් ඉතුරු වෙන්නේ නැති නිසා ඒ සෑම තැනකින්ම මිදුණු මනසක් ඔහුට උරුම වෙනවා. ඒකයි සියලු සංස්කාර සමතේකටපත් කළා කියලා කිව්වේ. සියලු උපදීන් දුරලල දැම්මා කියලා කිව්වේ. ඒකට ඒ විදිහට කරපු කෙනෙකුට ඇති වෙන දෙයක් තමයි මේ තණ්හාව කියන එකේ පැනවීමක් නැති වෙනකොට, කර්ම කෙලෙස් වල පැනවීමක් නැති වෙනකොට, එතන තියෙන ප්‍රීතිය, එතන තියෙන සැපය දකින්න පුළුවන්. හැබැයි ඒක අවේදිතයි. වේදනාවකින් පණවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අවේදිත සුඛයක්. වේදනාවකින් පණවනවට වඩා ඒකට කියන අවේදිත සුඛ කියලා. ඒ නිසායි ඒතං සන්තං ඒතං පණිතං. මේක ශාන්තයි කියන වචනේ පාවිච්චි කළා. ඒතං සන්තං. ඒතං පණිතං මේක ප්‍රණීතයි. කාමයේ තුල තියෙන සතුට తాවකාලිකයි. ඒ වගේම ආදීනව බහුලයි. ඒ දේවල් හොයාගෙන යන්න ගියාම හිතට එන දුක් පීඩා වෙහෙසෙන්නට වීම ඒක බොහොම බහුල කොට පවතිනවා. ඉතින් මේක එතන නිවීම නෑ එතන ඇවිලීමක් තියෙනවා. ඒ මෙතන එහෙම නෙමෙයි. මෙතන ශාන්තයි, මෙතන ප්‍රණීතයි. මෙතන නිවීමක් තියෙනවා. ඒතන් සන්තන් ඒතන් පණීතන්. මේ ශාන්ත ප්‍රණීත භාවය ආවේ නිකන් නෙමෙයි. එයා දකිනවා. යදිදන් සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමතයත් සියලු උපදීන්ගේ දුරලීමක්. තෘෂ්ණාක්ෂයක් නිසා ඇතිවන දෙයක් හැටියට. දැන් මේ විරාග සංඥාව බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ වැදගත් සංඥාවක්. සියලු සංස්කාරයන්ගේ තියෙන යථා ලක්ෂණය අවබෝධ කරන මෙනෙහි කරන කෙනෙකුට තේරෙනවා මේ සංස්කාරයන් නිසා කොච්චර දුක කියන දේ පැමිණෙනවද සංස්කාරයන්ගේ නিত্য සංඥාව නිසා නিত্য සංකල්පනාව නිසා තමයි මේ සියලු දුක හටගන්නේ. මේ සංස්කාරයන්ගේ පවතින මේ නිත්‍ය ලක්ෂණය අපි අනිත්‍ය ආදී වශයෙන් භාවිත කළොත් අනිත්‍ය ආදී වශයෙන් අපි දැක්කොත් අපිට පේනවා මේ ලෝකය පණවන්නට තැනක් නැති බව. ඒකයි සංස්කාර සමතයක් ගැන අපි කතා කරන්නේ මේ ශාස්ත්‍රණයේ කතාවේ. එතකොට මේ සංස්කාර සමතය කළේ සියලු සංස්කාරයන් දුරලීමක් නෙමෙයි. යම්කිසි සංස්කාර කොට්ඨාසයක් පිළිබඳව නුවණින් අවබෝධ කරනකොට තවත් සංස්කාර කොට්ඨාසයක් පිළිබඳව අපි අනුත්පාදයකටපත් කළා. ඒ කිරීම සඳහා යම් ප්‍රයෝගයක් අපිට අවශ්‍ය වුණා. ඒකත් සංස්කාරයක් තමයි. ඒකට මුළු ඔක්කොම සියල්ලම සමස්තයක් විදිහට සංස්කාර කියන වචනය ඇතුලේ කතා කරනවා. ඇයි එහෙම කතා කරේ? එක එක පරයයකින් එක ක්‍රමයකින් යම් කිසි දෙයක් හේතු නිසා සකස් වෙනවා නම් ඒ සියල්ල සංකත සංඛාර. එතකොට ඒක සංකතයි. ඒක අසංකත නෑනේ හැම දෙයක්ම. ලෝකේ පනවනවා නම් යම් දෙයක් හේතු නිසා සකස් වෙච්ච ඒක සංකතයි. එතකොට මේ සියලු ධර්මයෝ සංකත ධර්මයෝ. කර්ම කෙලස් ටිකක් තියෙනවා නම් ඒව ඔක්කොම අபிසංකරණක ධර්මය. විපාක චිත්ත පරම්පරාවක් තිබෙනවා නම් විපාක සම්පතියක් තිබෙනවා නම් ඒ සියල්ලම අபிසංකතයි. අபிසංචේතිතයි. චේතනාවෙන් පිළියෙල කරපු චේතනාවෙන් සකස් කරපු දෙයක්. එතකොට ඒ අபிසංකත ධර්මයන් පිළිබඳව තමයි අද අபிසංකරණය ඇති කරගන්නේ. එතකොට අபிසංකරණය ඇති කර ගන්නවා කියලා කියන්නේ කර්ම කෙලස් ටික. එතකොට දැන් මේකේ මුළු තුන් භූමියමයි තියෙන්නේ. අපි කිව්ව පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියලා කිව්වොත් ඒ ත්‍රිවිධ සංස්කාරයේම අபிසංකරණක සංස්කාරයට අයිති වෙන දේවල්. එතකොට අපි කිව්වොත් එහෙම මේ ලෝකයේ තුල තියෙන අපි කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු ආදී දේවල් ගැන කතා කළොත් මේ මොනවද කියලා? ඒ සියල්ලම අයිති මේ අபிසංකත සංස්කාරයට. පොදුවේ ගත්තහම සියල්ලක්ම සංකත සංඛාර කියන මේ ගොඩට ඇතුළත් කරන්නට පුළුවන්. මොකද ඔක්කොම සංකත ධාතුවට අයිති වෙන දේවල්. මෙන්න මේ සංකත ධාතුව පිරිසිඳ දැකීම තුළ අபிසංකත ධාතුව අபிසංකත මට්ටම අபிසංකතය කියන දේ දැකීම තුළ අபிසංකරණක භාවය නූපදවා පවත්වගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. නැවත නොහට ගන්න බවට පත් කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අන්න ඒ සඳහා ප්‍රයෝග කරන යමක් තියෙනවා නම් ඒක අபிසංකරණක සංඛාර කියලා කියනවා. එදන්න සතර ආහාරයක් ආහාර හතරක් කබලින්කාර ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර. මේ ආහාර හතරෙන් අරූප අපරියාපන්න භූමියේ මාර්ග සහ මාර්ගඵල සිත් ගැන කතා කරන තැනදී ආහාර තුනයි තියෙන්නේ ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ ආහාර තුන වැය වෙලා තියෙන ආහාර නිරෝධය සඳහා. මේ ආහාර තුන වැය වෙලා තියෙන සතර ආහාරයේ නිරෝධය සාක්ෂාත් කරගන්න. අන්න ඒ වගේ තමයි මෙතනදී මම පැහැදිලි කරන්නට උත්සාහවත් උනේ මේ සංස්කාරය ප්‍රයෝග ප්‍රයෝගහබි සංස්කාරය වැය වෙලා තියෙනවා. අර සංකත සහ අபிසංකත සංස්කාරයන්ගේ Nirodhayat ඒ වගේම ආයෝහන සංස්කාරයේ නැතිනම් කර්ම කර්ම සංස්කාරයේ තව විදිහකින් කියොත් අபிසංකරණක සංස්කාරයේ අනුත්පාදයටපත් කරන්නට අනුත්පාද ස්වභාවයට එතකොට මෙන්න මේ අනුත්පාද ස්වභාවය යම් තැනක ප්‍රත්‍යක්ෂ කරනවා නම් අර ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය මෙහි අනුත්පාද ස්වභාවයක් ප්‍රත්‍යක්ෂ කරන බව අවබෝධ කරන බව ප්‍රයෝගය මාර්ගය එතකොට ඒ ඒ තුලින් තමයි අපිට විරාගයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ නොඇල්මට නොඇලීම ගැන කතා කරන්නේ සියල්ල එපා කියලා සියල්ල දුරු කරන්න කියන තැනින් නෙමෙයි මේ ශාසනය සියල්ල අතහැරීමක් ගැන කතා කරන්නේ හැබැයි සියල්ල අතහැරෙන පරයයක් ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා ඒකෙන් කියන්නේ ද්‍රව්‍යාත්මකව සියල්ලම ගසලා දාලා දුරු කරන්න කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ මානසිකව ඇති කරගන්න ඥානයක් තුළින් ප්‍රඥාවක් තුළින් කරන දේ. මේක අපි ලෝකයේ තුල දකින විවිධ විදිහට අර්ථකථනය කරනවා. සියල්ල අතහරින්න තියෙන ධමයක් කියලා. දැන් මේ ධම සියල්ල අතහරින්න තියෙන ධමයක් නෙමෙයි. මේ සියල් මේ ධම සියල්ල අත්හැරෙන තැනට මඟ කියන ධම. අත්හැරිය යුතු නැහැ. අත්හැරෙන තැනට මඟ වැඩි යුතුයි. කොහොමද? අපි ඇහැ රූප චක්කු විඥානාදී මේ ලෝකේ යමක් කියලා පණවන්න පුළුවන් නම් ඒ පණවන්න පුළුවන් තැන යථාර්ථය යතහ ලක්ෂණය අවබෝධ කර ගැනීම තමයි කළ යුතු දේ. ඒකට ඒකෙන් කරනකොට ලෝකේ අපිට යමක් ඇති බවට හම්බ වෙන්නේ නැහැ. හමු වෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට කොමක්වත් පණවන්න පුළුවන් කමක් නැහැ කියන එක. ඒ කියන්නේ සියල්ල කියලා අපි යමක් ගැන කතා කරනවා නම් වෙනතුනේ සියල්ල කියලා කතා කරන තැන අපිට අත් හැරිලා ඉදාට ඇයි අර ධර්මයන්ගේ Nirodhe ප්‍රත්‍යක්ෂ කිරීම තුළ. ඒකෙන් කියන්නේ මේ බාහිර භෞතික වස්තු, භෞතික දේවල්, බඩු භාණ්ඩ මේ දේවල් ඔක්කොම අයින් කරලා දාන්න කියලා නෙමෙයි. රජමැදුරක හිටියත් ගහක් මුලක හිටියත් ඕනෑම තැනක හිටියත් කල යුතු දේ තමයි අතහැරෙන ප්‍රතිපදාවක් අනුගමනය කිරීම. කුමක්ද ඔබ අතහැරිය යුත්තේ? ඔබ අතහැරිය යුත්තේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන මේ ආදී ධර්මයන්. එහි විරාගය උපදෝගත යුත්තේ බඳු ධර්මයන් තුල. එබඳු ධර්මයන් තුළ සරාගය උපදව ගන්නතෝ විරාගයටපත් විය යුතුයි. නොඇලීම කියන තැනටපත් විය යුතුයි. නොඇලෙන්න බෑ පින්නතුනි ඒ දේවල් පවතිනවනම්. නොඇලෙන්න බෑ ඒ දේවල් පවතිනවනම්. ඒ නිසා ඒ දේවල් වල Nirodha ප්‍රත්‍යක්ෂ කිරීම තුළ තමයි ඒ දේවල් වල අනුත්පාදයේ ඒ දේවල් වල නැතිවීම දැකීම තුළ තමයි විරාගය කියන බවට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක නොඇලීමක්. නොඇලෙන්නේ ඇලෙන්න දෙයක් නැති නිසා. ඇලෙන්න දෙයක් පණවන්න බැරි කම නිසා. නැතිනම් වස්තුව තියෙනකොට නොඇලීමටපත් වෙලා නෙමෙයි. Nirodhe ප්‍රත්‍යක්ෂ කිරීම තුළ නොඇලීමටපත් වීම. මේක ඊටාම ගැඹුරු කාරණාවක් සහ අපි සියුම්ම බැරෑරුම්ම කතා කළ යුතු කාරණාවක්. ඒ නිසා ඔබ නුවණින් මේ පිළිබඳව තවදුරටත් මානසිකාරය කරලා බලන්න. මේ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වෙයි. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්න තියෙනවා. සිදු කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල රන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය ඔබ සියලු දෙනා නම් මේගේ ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සියලුම කුසල ධර්මය ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිර දෙනාටම ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු සියලු දෙනාටත් අපි අනුමෝදන් කරනවා සියලු දෙනාට මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න සියලු දෙනාටම දරුවන් සරණයි